අවසරයි ස්වාමින් වහන්සේ කරුණා භාවනාවේ අනුපිළිවෙල කෙසේද? නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සද්ධර්ම වාර්ෂාවේ ධර්ම සාකච්ඡාවටයි අපි දැන් සූදානම් වන්නේ. අද අපට ඉදිරිපත් වී තිබෙන්නේ කරුණා භාවනාව සම්බන්ධ සාකච්ඡාවක්. කරුණා භාවනාවේ අනුපිළිවෙල ගැන ප්‍රශ්නයක් තියෙනවා. කරුණා භාවනා නමින් හැඳින්වෙන්නේ බ්‍රහ්ම විහාර භාවනා හතරෙන් දෙවෙනි එකයි. එහි අනුපිළිවෙලක් තියෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධානලාභී කෙනෙකු විසිනුයි කරුණා භාවනාවේ ධ්‍යාන වඩන්න ඉදිරිපත් විය යුතු වන්නේ. ඒක අනුපිළිවෙලක් තියෙනවාමයි. කරුණා භාවනාවට මෛත්‍රිය පදනම් වෙනවා. ඒ වගේම ඉදිරියට තුන්වෙනිව තියෙන මුදිතා භාවනාවට මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනා දෙක වඩලා තියෙන්නට ඕනේ. හතරවෙනි උපේක්ෂා භාවනාවට මෛත්‍රී, කරුණා, මුදිතා තුනම ධ්‍යාන බාට පමුණවාගෙන සිටින්නට ඕනේ. එසේ නැතිනම් මේ භාවනාව සාර්ථක නොවන නිසායි. දැන් අද අපට මේ ඉදිරිපත් වී තිබෙන කරුණා භාවනාවේ අනුපිළිවෙල තමයි තමන් සීලයක පිහිටා විවේකස්ථානයකටපත් වී සීලය ගැන තමන්ගේ සිතේ සම්පහන්සනේ සතුට ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් කිරු මේ උත්තරීතර බ්‍රහ්ම විහාර භාවනාවක් වන කරුණා භාවනාවටයි මම දැන් සූදානම් වන්නේ කියන මේ සතුට ඇති කරගෙන ඊළඟට බුදු ගුණ මෛත්‍රී අසුබ මරණ සති කියන හතර ස්වල්ප වේලාවක් විනාඩි කිහිපයක් ඇතුළත හිතින් ආවර්ජනා කරලා අදිෂ්ඨාන කර ගන්නවා දැන් ප්‍රයක් තමන් භාවනා කරන්න සතුරු නම් දැන් භාගයක් හරි ඒ වෙලාව සිතේ අදිෂ්ඨානය ත්‍යාගන මා මේ කාලය තුල හිත එහා මෙහා විසිරුවා යා නොදී එකඟත්වයෙන් යුතුව මන සිහියෙන් මන නුවණින් මන ශ්‍රද්ධාවෙන් මේ කරුණා භාවනා වඩන්නේමි මෙයින් මගේ චිත්ත සංතානෙහි නීවරණයටපත් වී චිත්ත සමාධිය වැඩි මගේ ධ්‍යාන මාර්ගඵල නිවනට උපනිශ්‍රේ වේවා කින අදිෂ්ඨානයේ යුතුයයි මේ කරුණා භාවනාව පිළිවෙලින් ආරම්භ කරනු ලබන්නේ. ඒ සම්බන්ධව අපි මතක තබාගත යුතුයි. අවසරයි ස්වාමීන් වහන්ස කරුණාවත් ශෝකයත් දෙකේ වෙනස කෙසේද? විශේෂයෙන් මේ කරුණා භාවනාවට බාධක වශයෙන් තියෙන එකම දෙයක් තමයි ශෝකය. ශෝකය කියන එක බොහෝ දෙනා හිතනවා කරුණාවක් කියලා. යම් කෙනෙක් මිය පරලෝකියා දැක්කා. එහෙම නැත්නම් තව කෙනෙක් විගතකටපත් වී දුකෙන් පෙරෙනවා දැක්කා. එවැනි අවස්ථාවකදී දැන් සමාහට ත්‍රිසං සතක විසින් තවත් සතෙකු ගොදුරු කර ගන්නවා. එවැනි අවස්ථාවල බොහෝ දෙනා ශෝක කරනවා. මේ ශෝක කිරීම කියන්නේ කරුණාව කියලා බොහෝ දෙනා හිතෙනවා. අත් වශයෙන් ශෝක කිරීම කරුණාව නොවේ. ශෝක කිරීම ධර්ම වශයෙන් සැලකනවා නම් අකුසල ධර්මයක්. ඒක ඇති වෙන්නේ දේශ මූල සිතකමයි. නමුත් මේ කරුණාව කියන එක ඒකාන්ත කුසල ධර්මයක්. කරුණාව සිත පහළ වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත කුසස්තකයි. එනිසා මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් සමහරු සංවේග වෙනවා කියනවා. ඒ සංවේග වෙනවා කියන්නේ බොහෝ දෙනා මේ ශෝක වීමයි. නමුත් සංවේග කියන වචනාර්ථය ඒක වෙනයි. සංවේග කියන වචනේ නම් හඳුන්වන්නේ බුද්ධ වචනයේහි ප්‍රඥාවට නමක්. ඒ ප්‍රඥාවට නමක් තමයි සංවේග කියන්නේ. ඒ කියන්නේ යම්කිසි විපත්තියක් දැකලා අහලා ඒ ගැන හිතේ ඥාන සංප්‍රයුක්ත මානසිකාරයක් ඇති කරගන්නවා. ඒකට සංවේගය කීයතුව තියෙනවා. ඒ හැර ශෝක වීම වෙනයි. සංවේග වීම වෙනයි. කරුණාව වෙනයි. කරුණාව ඇති කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ දුකටපත් වූ කෙනෙකු ඒ දුකින් ගොඩ ගැනීමේ හදවත උණු වෙන ගතියයි. යම් කෙසේ මව් කෙනෙක් ගොඩාක් දරුවෙකු අඬනවා. ගොඩාක් දරුවෙකු කිරිබොන දරුවෙකු ලෙඩ වෙලා ඉන්නවා. ඒ මොහොතේ මව්පියගේ හිත උණු වෙනවා. ඒ උණු වෙන්නේ ශෝකෙන් නෙමෙයි. අනේ මේ දරුවා මේකෙන් සුවපත් කරගන්න ඕනේ කියන පුදුම විදිහේ කරුණාවකේ. දෙමෝපියන්නේ ඒ විදිහේ කරුණාවක් ඒ දරුවන් ගැන ඇති වෙනවාමයි. ඒ වගේම ගුරුවරුන්ට ශිෂ්‍යයන් ගැන එවැනි කරුණාවක් ඇති වෙනවාමයි. එවැගේම උසස් ස්වාමීවරයෙකුට සේවකෙක් ඉන්නතුන් සේවකයන්ගේ දුකක් කරදරයක් ආම කරුණාව ඇති වෙනවාමයි. මෙන්න මේ වාගේ ලයවුණු වෙන ස්වභාවයේ කරුණාවයි ඒ ලයවුණු වෙන ස්වභාවයේ ශෝකය නොවේ. ශෝකය නුලයවුණු වෙනවා. නමුත් ඒක කරුණාව නොවේ. මේ දෙක අපි තේරුම් ගන්නටම ඕනේ. කරුණාව ඇති කර ගැනීම සඳහා නුවණ පාවිච්චි වෙන්නටම ඕනේ. සතියයි ඥානයයි දෙක අත්කල් බැඳගෙන තමයි කරුණාව දියුණු කළ යුතුව තියෙන්නේ. ඒ නිසා මේ ශෝකයයි කරුණාවයි දෙකේ වෙනස පළමුවෙන් අපි තේරුම් කරගනිමු. ස්වාමින් වහන්සේ කරුණා භාවනාව කවර චරිතයකට සත්පායද? මේ කරුණා භාවනාව චරිත වශයෙන් බෙදී තියෙන්නේ දේශ චරිතයටයි. දේශ චරිත්‍යාවේ තියෙනවානේ භාවනා කර්මස්ථාන අටක්ම ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරයි ඊළඟට වර්ණ කසින හතරක් තියෙනවා නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාස කසින කියන මෙන්න මේ භාවනා අට විශේෂයෙන් දේශ චරිතයට සත්‍රායයි දේශ කියලා කියන්නේ නිතර තරහ යනවා එවාගේම හිතේ නිතරම නුරුස්සන ගතිය එනවා ව්‍යාපාද චරිතයක් ව්‍යාපාද ගතිය වැඩි. එවැනි කුජලයකට පළමුවෙන් ආරම්භ කිරීමේදී මෙන්න මේ භාවනා හතර විශේෂයෙන් බ්‍රහ්මවිහාර භාවනා හතරක් වර්ණකසන හතරක් කියන එකකින් ආරම්භ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මොකද කාරණේ එයින් මේ දේශය යටපත් වෙනවා. දේශේ ප්‍රතිබාහණේ වේදනවා. දේශයේ හිතේ පහළ නොවී යනවා. එයින් ඔහුගේ සිත සමාධිමත් කර ගැනීමට පුළුවන් වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ නිතර තරහ යනවා කොහොමද ඔය පුජ්‍යලයා ධ්‍යාන වඩන්නේ කියලා. නෑ එහෙම සිරිතක් නෑ. ඇත්ත වශයෙන් සීලයක පිහිටා බලවත් සති සමාධි ඥාන පිහිටුවාගෙන ගුරු උපදේශ හරියට අනුගමනය කරමින් භාවනා වඩනවා නම් දේශ චරිතයටත් පුළුවන් ධ්‍යාන වඩන්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන්. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට මේ කරුණා භාවනාව වැඩිමින් විශේෂයෙන් දේශ චරිතයට තරහ යන සුළු පුද්ගලයාට චිත්ත සමාධිය පහසෙන් වඩා ගන්න පුළුවන් බැවින් මේ කරුණා භාවනා සත්‍රාය වන්නේ දේශ චරිතයයි කියලා විසුද්ධි මාර්ගයේ හඳුන්වනවා. එපමණක් මේ තවත් සිදුවීම් වලින් අපට පැහැදිලි වෙනවා. ගිනිතුන් අහලා තියෙනවා ලංකාව වැඩිහිටියේ සුප්‍රදිස්සිද්ධ සාතන් වහන්සේ නමක් ධම්මදින්න මහ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ නමක් හිටියා උච්චවාලික මහානාග ස්වාමීන් වහන්සේ. බොහොම වයෝ වෘද්ධයි බොහොම ධානලාභී උත්තමයෙක්. තමන් රහත් වෙලා කියලා හිතාගෙන තිබුණා. තමන් රහත් වෙලා කියලා හිතාගෙන තිබුණ නිසා හිතේ කෙලෙස් හිතක් කොයි වෙලාවකවත් පහළ වෙන්නේ නැති නිසා ඒකෙන් සෑහීමකටපත් වෙලා හිටියා. හැබැයි අෂ්ට සමාපatti අභිඥා බල පාම සම්පූර්ණයි. හොඳින් පිළිట్లా තියෙනවා. ඔය අතරේ ධම්මදින්න මහරහතන් වහන්සේ වෙනත් තැනක ධර්ම දේශනාවකට වඩින්දී මේ ආචාර්යයන් වහන්සේගේ සිත බලන්ට එතෙන්ද වැඩියා. එතෙන්ද වැඩිලා ප්‍රශ්න 1000ක් විතර ඇහුවා. බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සියල්ලටම ඒ ආචාර්යයන් වහන්සේ නිසි පිළිතුරු දුන්නා. ශිෂ්‍ය රහතන් වහන්සේ කියා හිටියා ස්වාමීන් වහන්සේගේ නුවණ බොහොම ගැඹුරුයි ලෝකෝත්තර මාර්ගඵල ලැබුවේ කවදද කියලා. ඉතින් කියා හිටිය මං අවුරුදු 60ක් වෙනවා නම් අරිහත්ත්වයටපත් වෙලා කියලා. එහෙමනම් ස්වාමීනි අභිඥා බල පාවිච්චි කරන්න පුළුවන් නේද? උපෝසත කුලේ සුදු පාට හැත් රාජෙක් මම ආපාන්න කිව්වා. ඇත් රාජා මවාපාලා ඉදිරිපත් කරනකොටම කිව්ව ඔය ඇත වලිගේ අකුලාගෙන හොඳේ අකුලාගෙන ගහන්නේ නැහැ ඇටියට මවන්නේ කිව්වා. එතකොට මේ අලි ඇත ඒ විදිහට මවනකොටම ඒ මවාපෑවේ මේ ආචාර්යයන් වහන්සේ බයටපත් වුණා. බයටපත් වෙලා දුවන්න ගත්තා. එතකොට මේ ශිෂ්‍ය රහතන් වහන්සේ ධම්මදින්න මහ රහතන් වහන්සේ සිවුරු කොණෙන් අල්ලාගත්තා. එතකොටම ධානය පිරිහිලා ඇතත් අතුරු දහන් වුණා. ඒ වෙලාවේ අසා සිටියා ස්වාමීනි මේ රහතන් වහන්සේලාට බය ඇති වෙනවාද? අනේ තෙරුන් වහන්සේ මම රැවටිලා නිදලා තියෙන අවුරුදු 60ක්. මට කමඨාණ කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ මේ බ්‍රහ්ම විහාර භාවනාව කියලා දුන්නා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා. එයින් විශේෂයෙන් මෛත්‍රී භාවනාවට ආරම්භ වුණා. මෛත්‍රී භාවනාව පටන්ගෙන සක්මන් මළුවට ගොඩ වුණා. මේ ධම්මදින්න මහරහතන් වහන්සේ ආවාසයට පිවිසුණා. පියවර තුනක් තරම් කෙටි කාලයේ තුලදී ඒ ආචාර්යයන් වහන්සේ මහා රහත් භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේට මේ දේශ චරිතයනි තිබුණේ දේශ චරිතයනි තිබුණේ එනිසා උන්වහන්සේ ගැලපුණේ බ්‍රහ්ම විහාර භාවනා. මෙන්න මේ විදිහේ තොරතුරු වලින් පැහැදිලි වෙනවා දේශ චරිතයට උනත් අරිහත්ත්වයට දක්වා මේ ධ්‍යාන භාවනා විපස්සනා භාවනා වඩන්න පුළුවන් බව. ඒ නිසා සත්‍රාය වශයෙන් දේශ චරිතයටයි මේ කරුණා භාවනාව ගැළපෙන්නේ සුදුසු වන්නේ සත්‍රාය වන්නේ. එසේ නමුත් දේශ චරිතය විසිනොත් ඕනෑම භාවනාවක් හත්හදා බලන්න උපදෙස් දීලා තියෙනවා. භාවනාවක් පුරුදු කරන්න උනන්දු වෙන්න ඕනේ හැම භාවනාවක්ම. කොයි හරි භාවනාවකින් චිත්ත සමාධිය වැඩෙනවා නම් ඒක ප්‍රගුණ කරගන්නටයි ආචාර්යයන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කරුණා භාවනාවේදී හමු වෙන ගැටලු මොනවාද? විශේෂයෙන් මේ කරුණා භාවනාවේදී ගැටලු වශයෙන් එනවා බොහෝසෙන් රාගයයි දේශයයි මේ දෙක. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදේ මේ දෙක බොහෝසයෙන් එනවා. ඒ කියන්නේ දැන් මේ භාවනා කරන කෙනෙකුගේ හිත තන්පත් වීමේදී අන් අය තමා සමග එක්ක අමනාපයෙන් හිටියා. Tamanට අවඩක් කළා. එවැනි අවඩක් කළ කුජලයන් ගැන පුදුමාකාර දේශසිත පහළ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය වෙන වැඩ කිදිලෙන්න වගේ නෙමෙයි භාවනා කරනකොට හිත තන්පත් වෙනවා. ඒ තන්පත් මනසට අනිවාර්යයෙන්ම අර අතීත දේවල් සිහි වෙන්න පටන් ගන්නවා. අතීත කියන්නේ මේ ජීවිතයේ තුල සිද්ධ වෙච්ච යම් තමන්ද චිත්ත පීඩා, කාය පීඩා, ධන හානිය ආදී සිද්ධ වෙච්ච කාරණා සිහිපත් වේගෙන එනවා පේළියට පේළියට. එතකොට මේ භාවනාව අමතක වෙනවා, සිහියෙන් තොර වෙනවා, අර විදිහේ දේශේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒකම තමන් සමාරයේට ඉන්ද්‍රියම් පෙනවීමේ කාලයේදී මීට පෙර මේ ජීවිතය තුළ ඉඳුරම් පිනවීමෙන් වාසය කළා නම් යම් කෙසේ ස්ත්‍රීන් සමග හැසිරුණු ආකාර මේවා හිතට මැවි මැවි පේන්න පටන් ගන්නවා. ඒ තමන්ගේ సంతානේ රාගසිත ඉතිරිය පැතරේ පහළ වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී කරුණාව අමතක වෙනවා. අර සිටිවිලි ඔස්සේ සිත ප්‍රපාතයට වැටෙනවා. මෙන්න මේවා සමීපචාරී මේ බාධක හැටියට කරුණා භාවනාවට උගන්වනවා. ඉතින් මේවා බොහොම ප්‍රවේශමින් භාවනාවට ගන්නට ඕන හැම යෝගාවචරයකම ගිහි පැවිදි කවුරු නමුත් භාවනා කරනකොට මේ අතීත දේවල් වලට හිත යොදන්න සුදුසු නෑ. එපමණක් නෙමේ අනාගත දේවල් වලට හිත යොදන්න සුදුසු නෑ. දැන් අනාගත දේවලු තමන්ගේ හිතේ මැවි මැවි පහළ වෙන්න පටන් ගන්නවා. ඒවට කියන අහසේ මාලිගාවල් කියලා. අහසේ මාලිගාවල් වාගේ තමන් හිතනවා මට මේ භාවනාවෙන් අසවල් අසවල් විදියට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නට ඕන ධනෙ ලැබෙන්න ඕන කීර්තිය ලැබෙන්න ඕන නම්බු නාම ලැබෙන්න ඕන ආදී වශයෙන් නොයෙක් ආසාවල් හිතේ පහළ වෙනවා ඒවා තමන්ගේ මේ භාවනාවට මහා ගැටලුවක් එනිසා ගුරු උපදේශයන් තියෙන්නේ විශේෂයෙන්ම අතීතය ගැන හිත යවන්නට එපා අනාගතය ගැන හිත යවන්නට එපා මේ මොහොතේදී මම තමයි භාවනා කරන්නේ මං වගේ භාවනා කරන ඇත්තෝ බොහොම අඩුයි අනිත්‍යයන් මේවා වැටෙන්නේ අනිත්‍යත්වෝ නිකම් ප්‍රමාදයෙන් ගත කරන ආදි වශයෙන් සිටිවිලි එන්න පුළුවන් ඇත්ත වශයෙන් ඒකත් තමන්ගේ භාවනාවට බාධක ගැටලුවක් මෙන්න මේ වාගේ උපන්දරව අපේ සිතේ පහළ වෙනවා මේවා පිටින් එන ඒවා නෙමෙයි පිටින් එන ඔය ශබ්ද බද්ද නොඑක් දේවල් නෙමෙයි ඒ බාහිර ශබ්ද බද්ධාදී දේවල් අපට ගණන් නොගෙන ඉන්න පුළුවන්. නමුත් මේ හිත ඇතුලේ තියෙන මේ විදිහේ විචාරකයන් මේ වාගේ ඇඟින් එනකොට දන්නේම නැතුව යෝගාවචරය භාවනා කරන්න ප්‍රපාතයට වැටෙනවා අතරමං වෙනවා අන්ධකාරයකට වැටෙනවා. මේන් අපි බොහෝම ප්‍රවේශම් වෙන්නට ඕනේ. හැම භාවනාවකදී ප්‍රවේශම් වෙන්න ඕනේ කාරණා තමයි අතීතය ගැන හිත නොයවීම අනාගතය ගැන නොයෙක් සැතුන් ඇති කරන ගැනීම වර්තමාන වශයෙන් නොයෙක් දේ සිටිවි සිට සිතා කාලයේ ක්ෂේප නොකිරීම මෙන්න මේවායින් ප්‍රවේශම් වුණොත් අපට ගැටලුවක් නැතුව කරුණා භාවනාවේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවනි. අවසරයි ස්වාමීන් වහන්සේ කරුණා භාවනාවෙන් ලැබෙන සමාධිය කවරේද? කරුණා භාවනාවෙන් ලැබෙන්න පුළුවන් උපචාර සමාධි අර්පණා සමාධි. නිදී මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනක් කියලා තියෙන ඉදිරියට කියනවානේ ඒ භාවනා තුنين ධ්‍යාන වඩන්න පුළුවන් ඒ විශේෂයෙන්ම චතුස්ක ක්‍රමයේ කියලා තියෙන ධ්‍යාන හතරකින් රූප ධ්‍යාන සම්පූර්ණ වෙනවා. එවැනි කෙනෙකුට ධ්‍යාන තුනක් ලැබෙනවා. හතරෙනි ධ්‍යානෙ ලැබෙන්නේ හතරෙනි ධ්‍යානය උපේක්ෂා සාගත ධ්‍යානයක් නිසා මෙත්තා කරුණා මුදිතා තුනේදී උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ නැහැ. සෝමනස්ස සාගත ධ්‍යාන පමණයි වැඩෙන්නේ. එනිසා දැන් අපි කරුණා භාවනා වඩනකොට ඒකේ තියෙනවා මේ පුජ්‍යලයන් වශයෙන් අරමුණු කළ යුතු අනුපිළිවෙලක්. ඒ අනුපිළිවෙල කියලා කියන්නේ දැන් මෛත්‍රී භාවනාවේදී නම් කියවනේ මුලින්ම තමන්ට මෛත්‍රී කරගෙන ඊළඟට තමන් උපකාර කළ බොහෝම ගරු කටයුතු දෙමව්පියෝද ගුරු උතුමෝද එවැනි කෙනෙක් ඉස්සර ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන ඔහුගෙන් පටන් ගන්නට ඕනේ. ඊළඟට මධ්‍යස්ථානයක මධ්‍යස්ථ කෙනෙකුට ඊළඟට වෛර පුජ්‍යලියකට මොන වඩන්න තියෙන්නේ මෛත්‍රී භාවනාවේ කරුණා භාවනාවේ තියෙන ඊට වෙනස් ක්‍රමයක් කරුණා භාවනා මුලදී ඒ විදිහේ ගරු කටයුතු කෙනෙක් නෙමෙයි ගන්නෙ කරුණා භාවනාවෙන් ගන්නෙ මුලදීම බොහෝම දුකටපත් වූ කෙනෙක් මේ කවුරුත් දැකලා ඇති අහලත් ඇති දැන් අර තියෙනවා හදිසි අනතුරු වාට්ටු. මේ හදිසි අනතුරු වාට්ටුවට ගියාම පේනවා මිනිස්සු මොන විදිහේ විපත්‍යවලද මූණ පාලා තියෙන්නේ. අත්පා කැඩිලා ඉසේ තැලිලා නොයෙක් තුවාල වලටපත් වෙලා බොහෝම දුකසේ ඉන්නවා. සමහරු දින ගණන්, සති ගණන්, මාස ගණන් ඉන්නවා. ඔය අතර සමහරයට හිඟන මිනිස්සු දැකලා තියෙනවා. ඔය වාගේ දුකටපත් වූ කෙනෙක් දැකීම ඉතාම අවශ්‍යයි පළමුවෙන් කරුණා භාවනාවට. කරුණාව කියන්නේ අත් වශයෙන්ම දුකින් පෙළෙන්නෙකු තමයි මුලට අරමුණු වෙන්නේ. දුකෙන් පෙළෙන්නෙක් අරමුණු කරගෙන ඔහුට අනේ මේ සත්‍යය මේ දුකෙන් අත මිදේවා දුකෙන් මිදේවා දුකෙන් මිදේවා කියන මේ හිත පහළ කර ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට මේ දුකෙන් මිදේවා කියන එකේ මේ මෛත්‍රියට තියෙන වචන හතරක් නේ මෙතන තියෙන එක වචනයයි. දුකෙන් මිදේවා කියන වචනේ, නිදුක් වේවා කියන වචනේ. ඒ නිදුක් වේවා කියන්නේ දුකටපත් වූ කෙනෙකු ඵලමයෙන් අරමුණු කරගන්නට ඕනේ. ඵලමයෙන් අරමුණු කරගෙන ඵලමයෙන් තමන්ද තමන් කරුණාව පහළ කරගන්න මම දුකෙන් මිදුණු කෙනෙක් මම දුකෙන් මිදුණු කෙනෙක් මම දුකෙන් මිදුණු කෙනෙක් කියලා තමන් ගැන මෙනෙහි කරනවා. ඊළඟට අර දැකපුරු හෝ අසාපුරුදු හෝ දුකටපත් වූ කෙනෙකු තමන්ගේ ඉදිරියේ බඹයක් තරම් ඉදිරියේ ඉන්න හැටි හිතා ගන්නවා. ඉන්න හැටි හිතාගෙන ඕ මේ සත්වයා දුකින් මිදේවා දුකින් මිදේවා නිදුක් වේවා නිදුක් වේවා නිදුක් වේවා කියන වචනයම සියවර දහස්වර හිතින් මෙනෙහි කරන්න ඕන. ඉක්මන් නොවි, සමා නොවි, වෙන වෙන අතට හිත විසිරියා නොදී මේක මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ අර හිතේ තියෙන නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්න ධානාංග පහ ශක්තිමත් වෙනවා. නීවරණ පහ කියන එක අපි අහලා තියෙනවානේ. කාමච්ඡන්ද නීවරණ කියන ආශාව, තියමියා ව්‍යාපාද නීවරණ කියන තරහාගතිය, තීන මිද්ද නීවරණ කියන්නේ හිතේ ඇලිමැලි කරන, ඒ වගේම උද්දච්ච කුක්කුච්ච නීවරණ කියන හිතේ විසිරෙන ස්වභාව හා පසුතැවිල්ල, විචිකිච්ඡා නීවරණ කියන්නේ බුද්ධ ආදී අටතන සැක කිරීම. එවැනි දෙයක් කියනවා නම් ඒවා නීවරණ. එයින් ධ්‍යාන මා බාධා වෙනවා. එතකොට මේ නීවරණ යටපත් වෙනවා මේ කරුණා භාවනාව වැඩි වේලාවක් මනසියෙන් මන නුවණින් එකඟත්වයෙන් මෙහි කිරීමේදී ඊළඟට ඥානාංග පහක් ශක්තිමත් හිතේ පහළ වෙනවා මොනවද මේ කරුණා භාවනාවටම හිත යොමු කරන විතර්කය හිත නංවන විතර්කය ඒකයේ භාවනා අරමුණේ මෙහි හසුරවන ਵਿਚාරය ඒ භාවනා අරමුණේ සිට පිනවන ප්‍රීතිය ඒ භාවනා අරමුණේ සිට සැපවත් කරන සුඛය. ඒ භාවනා අරමුණින් පිට නොයන ඒකාග්‍රතාව. මෙන්න මේ ගුණාංග පහට කියනවා ධානාංග පහ කියලා. මේ ධානාංග පහ ශක්තිමත් බවටපත් වෙනවා. මේ ධානාංග පහ ශක්තිමත් වෙන්න වෙන්න පරිකාරම සමාධි කියන පළමුවෙම චිත්ත සමාධි මාත්‍රයක් ඇති වෙනවා. ඒක ගැඹුරු සමාධියක් නොවේ. ඒක ශරීරයෙන් නොදෙනී යනවා පස් ප්‍රීති පස්සද්දි පහළ වෙනවා ශරීරයේ අයස්කට කිව්වාගේ සීතල වෙන්න පුළුවන් රතුඩේ ගෙලි ඉන්නවාගේ සිසිල්ලා ඉන්න පුළුවන් අතක් පයක් ඇසක් කිසක්වත් දැනෙන්නේ නැති වෙනවා අහසේ ඉන්නවද පොළවේ ඉන්නවද කොතන ඉන්නවද කියලාවත් දැනෙන්නේ නැති තරමට ගත සැහැල්ලු වෙලා සංසිඳීමක් ඇති වෙනවා ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය ඊළඟට ඒවා ගැන හිතාමතා කාලේ ගවන් ගත කරන්නේ නැතුව භාවනා කරන යාමේදී ඊළඟට ඇති වෙන උපචාර සමාධි කියන අවස්ථාව. ඒ කියන්නේ අර දුක්ඛිත පුද්ගලයා යතට මැමි මැමි මැවි මැවි පේන්න පටන් ගන්නවා හිතට. අරමුණු වෙනවා. එසේ අරමුණු වෙමින් මේ කරුණාවේ කරුණා භාවනාව තදින්ම හිතේ පිහිටනවා. ඒ පිහිටන අවස්ථාවට කියන උපචාර සමාධි කියලා. ඒක රූපාචර ධානය නෙමෙයි ඊට ආසන්නයි. ඒ වෙලාවේ යන නීවරණ පහ සම්පූර්ණයෙන් යට වෙනවා. ධානාංග පහ සම්පූර්ණයෙන් බලගත වෙනවා. ඊළඟට තවත් දුරට ඒ කරුණා භාවනාවේ මානසිකාරයේ ශක්තිමත්ව පවත්වාගෙන යනකොට ඒ කරුණා භාවනා වචනයට හිත ගිලා බහින තත්ත්වයටපත් වෙනවා. ඒකට කියන අර්පණාව කියලා. ඒ පළවෙනි අවස්ථාවේ චිත්තක්ෂණයයි. Tamanne දැනෙනවා යන්තම් නමුත් ඒක ඒ වෙලාවේ එකපාරටම නවතිනවා නැත්නම් අවසන් වෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරයට උගන්වන්නේ ගුරුවරු ඉක්මන් වෙන්න එපා, නැගිටින්න එපා, අතක් පයක්වත් වෙනස් කරන්න එපා. නැවත නැවත නැවතත් මේ මානසිකාර්ය පවත්වන්න කියලා. එසේ පැවැත්වීමේදී නැවත නැවතත් අර අර්පණාව කියන ප්‍රථම ධානයේ හිතේ පහළ වෙවේ පහළ වෙවේ පවතිනවා. ඊට පස්සේ ඒක ටික ටික විනාඩි භාගය විනාඩිය විනාඩි දෙක විනාඩි තුන ආදි වශයෙන් පවතින අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඒ කියන්නේ කරුණා මානසිකාරයේ පවත්වනවා ඊළඟට ඒ හිත සමාධි වෙනවා විනාඩි දෙකක් විනාඩියක් පවතිවා කියලා ඉස්සෙල්ලා හිතෙනවා අයමත් හිත සමාධියෙන් නැගිටිනවා අයමත් අදිෂ්ඨානකට විනාඩි දෙකක් ඉඳ අදිෂ්ඨාන කරනවා ওই විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික කාලේ දික් කරන්නට ඕනේ එසේ දික් කරන යනකොට තවන්න පුළුවන් වෙන විනාඩි 10ක් විනාඩි 15ක් විනාඩි 30ක් පැය භාගයක් කියන්නේ විනාඩි 45ක් පැයක් කොහොම දිගට මේ චිත්ත සමාධිය කහවරු කරගෙන ඉදිරියට ධානයෙන් ඉන්න පුළුවන් වෙනවා මුලින් ඇතිවෙච්ච ධානයේ කුමක්ද කියන එක ධානාංග බලන්න ඊළඟට තියෙනවා ධානාංග බලනවා ඒ කියන්නේ හෘද වස්තුවට හිත යොමු කරලා මේ කරුණා මානසිකාරයේට හිත නැවත නැවත නැංගූ විතර්කයේ පැවතුන හැටි බලනවා. ඒ අරමුණෙහි හිත හැසිරෙව ਵਿਚාරයේ පැවතුන හැටි බලනවා. ඒ අරමුණේ හිත පිනෙව ප්‍රීතිය තියෙන හැටි බලනවා. ඒ අරමුණේ හිත සුවපත් කළ සැපේ තියෙන හැටි බලනවා. ඒ අරමුණෙන් පිට නොගිහිල්ලා ඍජුවම ඒ අරමුණේම පිහිටා සිටි ඒකාග්‍රතාව බලනවා. මේ කියන්නේ ධානාංග පහ බලනක වැඩිපුර වෙලාවක් ගත කරන්නේ නැහැ. එකින් එකට බලලා ඊට පස්සේ විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා දෙතුන් විතක් සමූහයකට මෙනෙහි කරනවා ඊළඟට නැවත නැවත නැවත ධ්‍යානය ප්‍රගුණ කරන්නට ඕන එකපාරටම දෙවෙනි ධ්‍යානෙට යන්නේ නැහැ ඒ පළවෙනි ධ්‍යානය නැවත නැවත දහස් වරක් නමුත් නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ එසේ ප්‍රගුණ කරගෙන යනකොට තමයි ඇති වෙනවා දැන් මේ ප්‍රථම ධානයේ මෙච්චර මම ප්‍රගුණ වුණා දැන් මට වාඩි වෙලත් පුළුවන් ධානයේ සිටින්න හිටගෙනත් පුළුවන් ධානයේ සිටින්න ඇල වෙලත් ධානයේ වඩන්න පුළුවන් අවිදිමුණොත් පුළුවන් කියලා අර යදිච්චිකං යාවතිච්චිකං සමාධි මේ ආදි වශයෙන් සඳහන් වෙනවා කැමැති තැනක කැමැති ඉරියව්වක කැමැති වෙලාවක් මේ ධානයේට සමාදින්න පුළුවන් මට්ටමට පුරුදු වුණා එසේ පුරුදු වීමෙන් පසුව මෙහි තියෙන අංග බලනවා. ඒ කියන්නේ ධානාංග බැලීමේදී ක්‍රම තියෙනවානේ දෙකක්. එකින් එක බැලීම හා සමූහය වශයෙන් වෙන්කොට බැලීම. මුලින්ම තියෙනවා මේක වසීතාවට බපත් කර ගැනීම. වසීතා කියලා කියන්නේ ඕනම තැනක ඕනම වෙලාවක ඕනම තත්වයකින් මේ ධානයට සමදෙලෙන්න පුරුදු කරනවා. ඒ අවස්ථාව සඳහා වාසීතා පහ ප්‍රගුණ කරගෙන තියෙන්නට ඕන. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්‍රාණ, පච්චේකන කියන කරුණු පහ. ඒ කියන්නේ තමන්ගේ හිත ධ්‍යාන බාටපත් වූ අරමුණ බලනවා. ඒක තමයි ආවර්ජන. ඊළඟට මේ ධ්‍යානය අර්පණාගත වේවා කියලා සමාපජ්ජනයට අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවක් ධ්‍යානයේ පවතිවා කියලා වේලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වේලාවකින් ධානයෙන් අවදි වීම සිද්ධ වේවා කියලා උත්කාණේ ප්‍රතික්ෂේපා කරනවා මෙනෙහි කරනවා ඊළඟට ඒ හතර නිමෙලා ධානයේදපත් වෙලා අවසානයේදී ධානයේ නැගිටලා ධානාංග පහ ප්‍රතික්ෂේපා කරනවා හිතානක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පහ වෙන වෙනම ඉස්තර වෙලා ප්‍රතිවේක්ෂා කරලා පස්සේ කණ්ඩායමක් හැටියට ප්‍රතිවේක්ෂා කරනවා මෙන්න මෙහි මේ පළවෙනි ධ්‍යානයේ වසීතා පහෙන් ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි දෙවෙනි ධ්‍යානයට යන්න අවශ්‍ය වෙන්නේ පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ සමවැදිලා ඒකේ ධානාංග බලලා හිතෙනවා මේ ප්‍රථම ධානයේ ඇතුලේ තියෙන විචාරක ਵਿਚාර දෙක ඕලාරිකයි මේ විචාරක ਵਿਚාර දෙක කලබල සහිතයි නීවරණයන්ටත් ආසන්නයි එනිසා මින් ඉදිරියට විචාරක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග තුනෙන් යුක්තව ဒုတိ ය ඥානය අර්පණාගත වේවා කියලා අද කරුණා භාවනා පටන් ගන්නවා. ඒ කියන්නේ දුක්ඛිත සත්‍ය අරමුණු කරගෙන දුකින් මිදේවා කියන වචනයම භාවිතා කරමින් භාවනාව යෙදෙනකොට ඇත්ත වශයෙන් විතරක ਵਿਚාර දෙක අවශ්‍ය වෙන්නේ නැතුවම දීති සුඛ ඒකාග්‍රතාංග තුනෙන් යුක්ත වේ දෙවෙනි ධානයේ අර්පණාගත වෙනවා සමාධිගත වෙනවා. ඔය අවස්ථාව අර වගේම කරුණු පහකින් ප්‍රගුණ කරන්නට ඕනේ. දැන් පළවෙනි ධ්‍යානෙ වඩන තමයි වෙලාව යන්නේ. නුපුරුදු නිසා නීවරණ යටපත් කරන්න ප්‍රමාද වෙන නිසා නමුත් මේ ဒုတိ ය ඥානීය වෙනකොට නීවරණ යටපත් වෙච්ච සංකාණයන් නිසා බොහොම පහසු වෙනවා අර අනුපිළිවෙලින් යාම විතරයි අවශ්‍ය වෙන්නේ ඉතින් මේ ဒုတိ ය ඥානීය ලැබුණාම ඒකත් නැවත නැවත සීවර දහස්වර දසදහස්වර හරි සමවැදි සමවැදි ප්‍රගුණ කරන්නට ඕනේ. වසීතා පහට අනුව ප්‍රගුණ කරන්නට ඕන ආවර්ජනා සමාපජ්ජන අදිත්‍යාන වුට්ඨාන පච්චවික්කනා කියලා. මේ කියන කරුණු පහට අනුව නැවත නැවත වසීතාව ප්‍රගුණ කරගෙන ඊට පස්සේ ඒකෙත් දැන් සෑහීමකටපත් වෙනවා. ත්‍ෘත්‍ය ඥානියත් සෑහීමකටපත් වෙනවා. පත් වෙලා ඊට පස්සේ හිතෙනවා මේ ဒုတိ ය ඥානයේ කියන ප්‍රීතියත් ඕලාරිකයි. ඒක නිකන් ඔද වැඩෙන සුළුයි. ඊට වඩා සුඛ ඒකාග්‍රතාංග දෙකෙන් යුක්ත වූ තුන්වෙනි ඥානයේ සාන්තයි ප්‍රණීතයි. මින් ඉදිරියට මේ කියන විතරක විචාර ප්‍රීති තුනෙන්ම තොර වූ සුඛ ඒකාග්‍රතා අංග දෙකෙන් යුක්ත වූ තුන්වෙනි ධානය අර්පණාගත වේවා කියලා අයමත් පළවෙනි ධානයෙන් පටන් ගන්නවා පළවෙනි ධ්‍යානෙට සපත් වෙලා ධ්‍යානාංග පහ ආවර්ජනා කරලා ඊළඟ ဒုတိ ය ධ්‍යානෙටපත් වෙනවා. එතන ධ්‍යානාංග තුන ආවර්ජනා කරලා එතනින් අදිෂ්ඨාන කරගෙන මේ තුන්වෙනි ධ්‍යානයට සම්මේපත් වෙන්න ඉදිරිපත් වෙනවා. එතෙන්දී තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේදී අර වගේම ඒ දුක්ඛිත පුජ්‍යලයේ අරමුණු කරගෙනම විචාරක විචාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතාංග දෙකෙන් යුක්ත වූ තුන්වෙනි ධානය අර්පණාගත වෙනවා. දැන් මේ භාවනා යෝගියාට ධානලාභියාට මේකින් එක ඉහළට යන්නේ ඒක ලේසි. හැබැයි අර ගල්පඩේ දුවගෙන යනවා වගේ ජීවත් එහෙම අතරමං වෙනවා. එනිසා ඒක අනුපිළිවෙලින් ඉහළට ආයුතුව තියෙනවා. මේ විදිහට අංග සමතික්‍රමණය කරමින් අංගයන් ඉක්මවමින් ගිහිල්ලා තමයි තුන්වෙනි ධ්‍යානෙද සපත් වෙන්නේ. තුන්වෙනි ධ්‍යානයේදී සුඛ ඒකාග්‍රතාංග දෙක විතරයි පවතින්නේ. අරට වඩා බොහොම සාන්තයි, බොහොම ප්‍රණීතයි. ඒ අවස්ථාවේදී අර නිෂ්ප්‍රීතික සැපය, ඒ කියන්නේ ප්‍රීතියෙන් තොර සැපයක් තියෙන්නේ. ඒක බොහොම සාන්තයි. ඉතින් ඒ අවස්ථාවත් අර වගේ පංචවිධ වසීතාවෙන් වසීභාවයට පමුණවා ගන්නවා. එසේ වසීතාට පමුණවා ගත්තන් පස්සේ නැවත නැවත ධ්‍යාන ක්‍රීඩා කරනවා වගේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ මෙහෙම අනුපිළිවෙලින් සමවැදී සමවැදී නැවත නැවත ධාන සියල්ලම තමාගේ సంతානයේ ස්ථාවර කරගන්නට ඕනේ. තවත් තුරට ඒක පුහුණු නම් පස්සේ තුන්වෙනි ධානයෙන් පටන්ගෙන දෙවෙනි පළවෙනි විදිහටත් එනවා. අයමත් එකේ ඉඳලා තුනට යන, තුනේ ඉඳලා එකට යන මේ විදිහට මුල සිට අගට අග සිට මුලට මේ ධාන ප්‍රගුණ කරගන්න පුළුවන් වෙනවා. එසේ ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි ඊළඟ භාවනාවකට යොමු වෙනවා නම් වෙන්නේ. දැන් මෙතින්දී මේ කරුණා භාවනාවේ ධ්‍යාන පිළිබඳවයි මෙතෙක් මේ කියවුනේ මේ කිසිින් මේ එක ඉරියව්වේ කරන්න ලැබෙනවා නම් හරි වාසනාවක්. එසේ නැතිනම් ඉතින් දින ගණනාවක් නමුත් මේ සමහන්සි වෙලා ගුරු උපදේශ හරියටම පිළිපදිමින් අනුගමනය කරන්නට ඕනේ. එසේ අනුගමනය කරතොත් මේක ප්‍රතිඵලණය ලා ගන්නට පුළුවනි. ස්වාමීන් වහන්සේ සියලු අර්පණා සමාධියට කරුණා පදනම් කරගන්නේ කෙසේද? සීලුම අර්පණා සමාධියටත් මේ කරුණා භාවනාව පදනම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කරුණා භාවනාවෙන් අත්හිතෙම ධ්‍යාන තුනක් ලැබුණා කියලා කාමයේ කතා කියපු කාරණාවක් තියෙනවා. දැන් මෙතන කියවන්නේ එකම පුද්ගලයෙක් ගැනනේ. එකම පුජ්‍යලයක් ගැනයි කියුනේ. නමුත් ඊළඟට තවත් දුක්ඛිතයෙක් හොයාගන්නවා. තවත් දුක්ඛිතයෙක් හොයාගන්නවම දුක්ඛිතයන් 10 දෙනෙක් විතර වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන වඩනවා. ඊළඟට ඒ 10 දෙනාම එකතු කරලා එක සමූහයකම එකවර ධ්‍යාන වඩනවා පුජාන තුන තුන. ඊළඟට හිතවන්ම පුජ්‍යලයක් හොයාගන්නවා. තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ ගුරුවරු ආදි වශයෙන් හිතවත් අය තෝරා ගන්නවා. එහෙමත් එකෙන් එකට 10 දිනෙකට විතර වෙන වෙනම මේ ධ්‍යාන තුන තුන වඩනවා. ඊළඟට මධ්‍යස්ථ පුජ්‍යලයක එක්කෙනෙක් ගන්නවා. ඊළඟට මධ්‍යස්ථ පුජ්‍යලයන් දෙන්න තුන් දෙනා ආදි වශයෙන් 10 දිනෙක විතර වෙන් කරගෙන ගන්නවා. කොහොම එක එක්කෙනාට ධ්‍යාන තුන බැගින් ගිහලා 10 දෙනාටම එකටම ධ්‍යාන තුනක් වඩනවා. ඊළඟට සමන්ද විරුද්ධ කාර්යයක් ඉන්නවා නම් ඔහුටත් කරුණා භාවනා වඩනවා. ඊළඟට තවත් දුරට දැන් අපි හිතන දුකටපත් නොව බොහෝම සැපෙන් ඉන්නවා. නමුත් කරන්නේ අකුසල්. පස්පව කරනවා, දස අකුසල් කරනවා, ධාර්ම ජීවිත ගෙවනවා. එවැනි පුද්ගලයාගෙන කරුණාව කරන්න නියමිතයි. ඔහු දැන් අද මේ සැප වින්දා වගේ ප්‍රවුණාට ජාති ජරා මරණ දුකෙන් අත්මිඳුනේ නැහැ, අපා දුකෙන් අත්මිඳුනේ නැහැ. අහෝ මේ සත්‍යය මේ දුකින් අත්මිඳේවා කියලා අනාගතයේ සිදුවෙන්නේ තියෙන විපත්ති ගැන හිතින් අරමුණු කරගෙන කරුණා භාවනා වඩන්නට ඕන. මෙන්න මේ විදිහට මේ කරුණා භාවනාව අර විදිහේ සීමා සම්වේද කරලා දුක්ඛිත පුද්ගලයා, හිතවත් පුද්ගලයා, මධ්‍යස්ථ පුද්ගලයා, අහිතවත් පුද්ගලයා ආදි වශයෙන් කිසි වෙනසක් නැතුව සියල්ලන්ටම ධ්‍යාන වඩන්න පුළුවන් වුණාම ඒ භූමි වශයෙන් වෙන් කරගන්න මේ විහාරස්ථාන, මේ ගම, මේ නගරය, මේ ලංකාව, මේ දඹදිව, මේ සක්වල ආදි වශයෙන් ඈතක ඈතට හිත යොමු කරමින් ඒ සත්‍යයන්ද කරුණා ධ්‍යාන වඩනවා. දස දිසාවේ සත්‍යයන්ද වෙන මෙනම වඩනවා. ওই දෙයට වැඩිීමේදී මේ කරුණා ධ්‍යාන 132ක් වඩන්න තියෙනවා. ඇත්ත වශයෙන් ඒවා වඩා යෝගාවචරයකට පුළුවනි අනිකෝ ධ්‍යාන භාවනා සියල්ලම උනා සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් කරුණා වැඩුවා නම් මුදිතා ධ්‍යාන, උපේක්ඛා ධ්‍යාන වඩන්න පුළුවන්, ආනාපාන ධ්‍යාන වඩන්න පුළුවන්, ඒ වගේම අසුබ ධානය වඩන්න පුළුවන්, කසින ධානය වඩන්න පුළුවන්. සියලුම අර්පණා කර්මස්ථාන තියෙනවානේ 30ක්. අර්පණා කියන්නේ ධානය වැඩන කර්මස්ථාන 30ක් වෙන 30ම වඩන්න පුළුවන්. මත්නි සාධනෙන් එකතු භාවනාවකින් නීවරණ යටපත් කරගත්තාම නීවරණ යටපත් කරගත්ත තැනැත්තාට හැම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා අනිකුත් භාවනාවන්ට මේ කරුණා භාවනාව පදනම් වෙනවා කියන එක අපි සලකා ගන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්ස දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට පත්වන්නේ කෙසේද? කරුණා භාවනාවේදී ධ්‍යාන ලැබෙන්නේ තුනයි කිව්වනේ. නමුත් ඒකෙත් කියනවා දැන් පංචක ක්‍රමයේ කියලා තවත් ක්‍රමයක් තියෙනනේ ධ්‍යාන වඩන්නන්ගේ පංචක ක්‍රමයේදී පළවෙනි ධ්‍යානයෙන් අත අනතුරුව විතර්ක ਵਿਚාර දෙක යටපත් කරන්නේ නැහැ වෙන අය විතර්කයේ පමණක් යටපත් කරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානය ලබනවා. ඊළඟට විචාර විචාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානය ලබනවා. ඊළඟට ප්‍රීතියත් හැර සුඛ ඒකාග්‍රතාව සහිත සතරවෙනි ධානය ලබනවා. ඊළඟට සුඛ වේදනාවත් හැර උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත පස්වෙනි ධානය වඩනවා. ඒක මේ හැම භාවනා කමඨානකදීම වඩන්න පුළුවන් භාවනාවක්. නමුත් දැන් අපි හිතමු ආනාපාන ධ්‍යාන, එවැගේම කසින ධ්‍යානවලදී චතුස්ක ධ්‍යානය වැඩිීමේදී කියන්නේ ධ්‍යාන හතරකින් අර්පණා ධ්‍යාන සම්පූර්ණ කිරීමේදී තුන්වෙනි ධ්‍යානය කියවන්නේ අපි දැන් විතරක ਵਿਚාර දෙකෙන් තොර වූ දෙවෙනි ධ්‍යානය. විචාරක ਵਿਚාර ප්‍රීති තුනෙන් තොර වූ තුන්වෙනි ධ්‍යානය. ඊළඟට සුඛ ඒකාග්‍රතා සහිත තුන්වෙනි ධානය ඊළඟ සුඛ ඒකාග්‍රතා දෙකෙන් සුඛ වේදනාව හැර උපේක්ඛා ඒකාග්‍රතා සහිත සතරවෙනි ධානය ලබන්නට ඕන ඒ පිළිවෙල තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ කියන්නේ දැන් මේ ආනාපාන භාවනාවේදී සහ කචන ධාන වැඩිීමේදී තමයි මේ ක්‍රමය අපට අනුගමනය කරන්න තියෙන්නේ අසුභ ධානවල තියෙන එකම ප්‍රථම ධානය පමණයි ඊළාට මෙත්තා කරුණා මුදිතා මුදිතා තුනේ තියෙන ධ්‍යාන තුනක් තුනක් දෙකෙන් පමණයි කසිනා ධ්‍යාන වල විතරයි ධ්‍යාන සතර සතර බැගින් රූප ධ්‍යාන ලැබෙන්නේ පංචක ක්‍රමයෙන් පහ පහ ලැබෙනවා එතකොට දැන් සතර බැගින් ලැබෙන අවස්ථාවක් ගැන සලකා බලනකොට පළවෙනි ධ්‍යානයේ සමයදුණු කෙනෙක් ඒ ධ්‍යානයේ අංග පහ අතුරෙන් විචාරක විචාර දෙක ඉක්මවා දෙවෙනි ධ්‍යානයේ සමාදිනවා දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීති සුඛ ඒකාග්‍රතා තුනක් තියෙන අංග. ඊළඟ තුන්වෙනි ධ්‍යානයේ සඳහා ප්‍රීතිය ඉක්මවා යනවා. ඒක අදිෂ්ඨාන කරලා ඒක යටපත් කරගන්න ඊළඟ සුඛ ඒකාග්‍රතා සහිත තුන්වෙනි ධ්‍යානය ලබනවා. ඊළඟ හතරවෙනි ධ්‍යානයේ වඩන්ද තුන්වෙනි ධ්‍යානයේ සමවැදිලා ඒකෙන් නැගිටලා ධ්‍යානාංග බැලීමේදී සුඛ වේදනා වෙතින ඕලාරිකත්වයේ බලනවා මේ සුඛය කියන වේදනාව බොහෝසෙන් රාගයට සමීපයි. ඒ නිසා ඒක අන්තරාදායකයි. එනිසා එයින් තොර වූ උපේක්ඛා එකග්ගත ධානාංග සාන්තය ප්‍රණීතයි කියලා අධිෂ්ඨාන කරගෙන හතරවෙනි ධානයටපත් වෙන්න පුළුවන් වෙනවා. මේකයි මේ අනුපිළිවෙලින් ධානාංග ඉක්මවන පිළිවෙල. ඒ කියන්නේ විතරක ਵਿਚාර දෙකකින් තොර වෙනවා ဒုတိ ය ධානය, විතරක ਵਿਚාර ප්‍රීති තුනෙන් තොර වෙනවා තුන්වෙනි ධානය, ඊළඟට විචාරක ਵਿਚාර ප්‍රීති සුඛ තුنين තොර වෙනවා හතරෙනි ධ්‍යානය. ඉතින් ඒ අදිෂ්ඨාන කිරීමෙන් තමයි මේ ධ්‍යානාංග ඉක්මවා යන්න පුළුවන්. අදිෂ්ඨාන කරන්නත් නියමිතව තියෙන්නේ මුලින් මුලින් තියෙන ධ්‍යාන සියල්ලම වසීතාවටපත් කරලා ඒ සෑහීමකටපත් වෙනන් පසුයි. මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඒ ධ්‍යානාංග ඉක්මවලින් ඉතිරි මේ භාවනා සමාධි කරගන්න පුළුවන් වන්නේ. ස්වාමින් වහන්සේ ධානාංග ප්‍රතිවේක්ෂා කරන්නේ කෙසේද? ධානාංග ප්‍රතිවේක්ෂාව සෑම ධාන භාවනාවකටම සාධාරණයි. මෛත්‍රී භාවනා, කරුණා භාවනාදී මේ බ්‍රහ්ම විහාර භාවනාවන්ට ඊළඟට අසුබ ධාන, ඊළඟට කසින ධාන භාවනා මේ හැම දෙයකටම ධාන ප්‍රත්‍යවේක්ෂාව ධාන වසීතාවට පත් කිරීම පුරුදු කරන්නටම ඕන. ඒ කියන්නේ හැම භාවනාකම තියෙනවා අරමුණක්. ඒ අරමුණ ආවර්ජනා කිරීමට කියන ආවර්ජනා කියලා. ඒ කියන්නේ දැන් ප්‍රතිභාග නිමිත්තනේ බොහෝ සෙයින් මේ අර්පණා සමාධියට අරමුණු වෙන්නේ ඒ ප්‍රතිභාග නිමිත්ත මෙනෙහි කරන්නට ඕනේ ඒක ආවර්ජනා. ඊළඟට සමාපජ්ජනා තමන් හිතාගත්ත ධානයට සමාදින්න අදිෂ්ඨාන කරගන්නවා. ඊළඟට අදිත්‍යානා මේ සමාධිය නැත්තම් ධ්‍යානෙ මෙච්චර වෙලාවක් පවතිවා කියලා අදිෂ්ඨාන කරගන්න වෙලාව. ඒ හිතින් හිතන වෙලාව හරියටම සිද්ධ වෙනවා. ඊළඟට උත්ථාන මේ ධානය අසවල් වෙලාවේදීම අවදි වීම සිද්ධ වේවා නැගිටීම සිද්ධ වේවා නැගිටිනවා කියන්නේ ඉරියව් මාරු කිරීම නෙමෙයි ධානයෙන් අවදි වීම ධානයෙන් හිත වෙනස් කර ගැනීම ඊළඟට ප්‍රත්‍යවේක්ෂාව ප්‍රතිවේක්ෂාව කරන්නේ හැම වෙලාවෙම. ප්‍රතිවේක්ෂාව බොහොම කෙටියෙන් කරන්නේ. විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ පළවෙනි ධානයේ තියෙනවානේ. ඒ අංග පහ හෘද වස්තුවට හිත යොමු කරන්න ඕනේ. යොමු කළා හිත වැඩ කරුව ඇති බලනවා. මේ ධානයේ සමාධියේදී හිත වැඩ කළා ඇති බලනවා. ඒ බැලීමේ කමුතුන් මහසියක් නෑ. Tamanda අරමුණු වෙනවා. මේ අරමුණට හිත යොමු කරපු නැත්නම් නංගවපු විචාරකේ ඒ අරමුණේ හිත හැසිරෙව ਵਿਚාරය, ඒ අරමුණේ හිත පිනේව ප්‍රීතිය, ඒ අරමුණේ සැපවත් කළ සුඛය, ඒ අරමුණේ තැම්පත් වූ ඒකාග්‍රතාව වෙන වෙනම ඉස්සලා මෙනෙහි කරලා එක ගොඩට නැවත මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වසීතා පුරුදු කරන්නට ඕන මොනවාද? ආවර්ජනාව, සමාපජ්ජනාව, අදිඨානේ, වුට්ඨානේ, පච්චේකනාව. ආවර්ජනා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම. නිමිත්ත මෙනෙහි කිරීම. ඊළඟට සමාපජ්ජනය නම් ධානයට ඇතුළත් වීම. ඊළඟට අදිෂ්ඨාන කියන්නේ වේලාව නියම කර ගැනීම. වෘත්තාන කියන්නේ අවදි වීමේ වේලාව නියම කර ගැනීම. ප්‍රත්‍යේක්ෂා කියන්නේ ඒ ධානයේ ධානාංග පහ නැත්නම් තුනේ නැත්නම් දෙක ආදි වශයෙන් තියෙන ධානාංග මෙනෙහි කිරීම. මේ ක්‍රමය අනිවාර්යෙන් කළ යුතුව තියෙනවා. සමහර කෙනෙක් හිතනවා මේවා මේ ප්‍රතිවේක්ෂානකට ඉහළට ඉහළට ඉහළට යන්න පුළුවන් කියලා. මේ ඒ යනවා නම් අතරමං වෙනවා. ඒකට තියෙන දැන් ඔය අභිඥා බල පවත් වෙනකොට පවා නියමිතව තියෙන්නේ ධානයට සමවැදලා ධානාංග බාලමෝන ඊළඟකට යන්නේ. එහෙම නැත්නම් ඒ යෝගාවචරය අතරමං වෙනවා. ධානයෙන් වැටෙන පහත වැටෙනවා. ඒවායින් ගුරු උපදේශ හරියට අනුගමනය කළොත් අතරමං නොවේ හැම දෙයකම දියුණුවට යන්න පුළුවන් වෙනවා. ස්වාමීන් වහන්සේ කරුණා භාවනාවෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේද? කරුණා භාවනාවක් විදර්ශනාට පදනම් කරගන්නටම ඕනේ. බුද්ධ ශාසනයේ හැම ධ්‍යාන භාවනාවක්ම විපස් විපස්සනාට පදනම් කර ගැනීමටයි වඩන්නේ. ඒ කියන්නේ කරුණා ධ්‍යාන පිහිටම තුනක් දැන් ලැබුවා කියලා තුනම දැන් වසීතාට පත් කරගත්තා. ඒ කරුණා භාවනාවේ තියෙන ආලෝකයක්. ඔය ආලෝකය තමන්ගේ ශරීරයට යොමු කරලා තමන්ගේ ශරීරයේ සතර ධාතු ටික වෙන් කර ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ. මේවා වෙන් කරගන්නේ මේ ලක්ෂණ අනුව තමයි. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ තුනේ තියෙනවා ලක්ෂණ දෙක දෙක සියල්ල 12යි. ඒ 12 ආකාර ලක්ෂණ අනුව සතර මහා භූත රූප අරමුණු කරගන්නවා. ඊළඟට ඒ සතර මහා භූත රූප හා සම්බන්ධව තියෙන සුද්ධාෂ්ටක රූප කලාප අහුලා ගන්නවා. ඊළඟට සදේ වස්තු, චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවහා වස්තු, කාය වස්තු කියන මේ වස්තු රූපවල තියෙන රූප කලාප වෙන් කර ගන්නවා. කොහොම ගින් කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, උතුජ රූප කලාප, ආහාරජ රූප කලාප කොහොම ශරීරේ තෝරගන්න වෙන් කර ගන්නවා. ඊළඟට බාහිර රූප කලාප තෝරා ගන්නවා. අවිඥානික වස්තු වල සවිඥානික సంతාන තුලේ ඊළඟට තමන්ගේ හෘද වස්තුවට හේතු යොමු කරලා හිත වැඩ කළ ආකාරය අනුව තමා ලබාගත් ධ්‍යාන සිත්වල චිත්තචෛසික බලනවා. ඊළඟට ජීවිතය තුළ සිදුවෙච්ච සදරින්ගත් අරමුණක් වාසා චිත්තචෛසික රූප බලනවා. ඒ කුසල් සිත්වල අකුසල් සිත්වල හැම දෙයකම බලනවා. ඊළඟට බාහිර පුජ්‍යල సంతාන තුලත් ඒ අනුව බලනවා. මේ මාධ්‍යත්ව බහිද්දා රූප නාම දෙක කොහොම දැක්කන් පස්සේ මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන මේ කටස් හත් කොටස් හතරට අනුව සියල්ල තේරුම් කරගන්නවා නැත්නම් මෙනෙහි කරනවා එහෙම ගිහින් අතීත රූප අනාගත රූප ආදි වශයෙන් නාම රූප පරම්පරා අතීත අනාගත දෙකත් ආවර්ජනා කළා හරවනවා ඊට පස්සේ සම්මාර්ෂණ ඥානයට බහිනවා කොහොම කියලා ඉතින් විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඒක දිග විස්තරයක් කළ යුතු පිළිවෙලක්. මේ අනුව සලකා බැලීමේදී කරුණා භාවනාවේදී හිතේ පහළ වෙච්ච චිත්තචෛතසික ධර්ම ඒකට පදනම් වෙච්ච හෘද වස්තු රූප සහිත රූප ධර්මات ආවර්ජනා කරමින් තමයි කරුණා භාවනාවෙන් විපස්සනාව පටන් ගන්නෙ. එසේ පටන්ගෙන ඒකෙන් විපස්සනා ඥාන සියල්ලක් හේතු සම්පත් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභය සිද්ධ වෙන බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කරුණාවත් මහා කරුණාවත් අතර වෙනස කෙසේද? ඒ මහා කරුණාව ඇති වෙන්නේ සාමාන්‍ය කෙනෙකුගේ సంతානෙ නෙමෙයි ලෞතර බුදුවරයන් වහන්සේලාගේ సంతානෙ ප්‍රමණයයි. වෙන කෙනෙකුට නොමැති ඒ මහා කරුණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර 12 කෝටි ලක්ෂ වාරයක් ධානද සමවැදී සමවැදී මෙනෙහි කරනවා. අවස්ථාවේ පිට බැස යන වෙලාවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතුල සමවැදී බලනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගැන නෙමෙයි මුළු ලෝක දාසේ සියලුම සත්‍යයන් වෙත ඒ කරුණාව විහිදුවලා බැලීම තමයි මහා කරුණාව කියන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙකු කරන්නේ සාමාන්‍යයෙන් ඒ උපදේශ ලැබිච්ච අනුපිළිවෙලෙන් යන්නේ එකයි. එනිසා මහා කරුණාව නෙලෝසුදා බුදුවරයන් වහන්සේලාට පමණක් පිළිපෙනවා. සෙසු කරුණා භාවනා කරුණා ධ්‍යාන සෙසු ගිහි පැවිදි යෝගාවචරයන් විසින් වඩන්නට පුළුවන් වෙනවා. දැන් වේලාව කෙටි වෙගෙන යනවා. අද මේ දවසේදී තවත් සිහිපත් කටයුත්තක් තියෙන මේ ප්‍රශ්න ටික අපට ඉදිරිපත් කරන්නේ මේ පූජ්‍ය නාගපොකුණි හරිසීල ස්වාමින් වහන්සේ. අද දවස හරියටම උන්වහන්සේගේ උපන්දිනයයි. ඒ කියන්නේ මාර්තු මාසයේ 26 වෙන මේ මැදින්පුර පසළොස්වක පොහොව දවසේ. ඒ නිසා මේ භාවනා මාර්ගය සම්බන්ධ බලවත් උනන්දුවකින් මේ සාකච්ඡාවට සම්බන්ධ වන එවාගේම ඒ සහි යෙදෙන ඒ ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය ඇතුව ධර්මාඥාන භාවනාඥාන දිනු කරගන්නට දීර්ඝවස වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංගම සෙත්පත් වෙනවා. සම්දේනාතම මෙතෙක් වේලා මේ ධර්ම ශ්‍රවණයේත ධර්ම සාකච්ඡාට සවන් දීමෙන් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ මෙලව ආයුරාරෝග්‍ය සැපත සාම්පරායක ස්වර්ග සම්පත්හා කෙළවර බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත අග්‍රාමාමා නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී කරනවා සෑම දිනකට